තෙරුවන් සරණයි. අද මේ සිල් පිළිස වෙනුවෙන් අපි කල්පනා කරා ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ දක්ෂින විභංග සූත්‍රය සාකච්ඡාවට ගන්න. මේ සූත්‍ර දේශනාව උතුම් වූ බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෝතමී දේවිය මුල් කරගෙන දේශනා කළා. උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ කිරිමව් වූ ප්‍රජාපති ගෝතමිය තමන් විසින්ම නූල් කැටලා රෙදි දියලා අලුත් පිළිසඟලක් උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න රැගෙන එනවා. ඇවිත් උතුම් වූ භාගතුන් වහන්සේට වැඳලා හැත්තකට වෙලා වාඩි වෙලා භාගතුන් වහන්සේට ආරාධනා කරනවා උතුම් වූ භාගතුන් වහන්සේ මේ පිළිසඟල මම ඔබ වහන්සේ වෙනුවෙන්ම මගේ අතින්ම නූල් කැටලා රෙදි වියලා පිළියෙල කරා. මාහට අනුකම්පා පිණිස මේ පිළිසඟල පිළිගන්නා දෙක්වා. එහෙම ප්‍රජාපති ගෝතමීය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළාම උතුම් වූ බුදුරජාණන් වහන්සේ කියනවා ගෝතමීය සංඝයාට දෙන්නේ සංඝයාට දුන්නාම මටත් දුන්නා වෙනවා සංඝයාත් සිදුවා වෙනවා ප්‍රජාපති ගෞතමියට ඒක තේරුම් ගන්න එවෙලේ අවබෝධයක් තිබුණේ නැහැ ප්‍රජාපති ගෞතමී දේවිය දෙවන වරටත් උතුම් වූ භාගතුන් වහන්සේගෙන් ඉල්ලනවා උතුම් වූ බුදුරජාණන් වහන්සේ මම මේ මගේ අතින්ම නූල් කැටලා රෙදි දියලා මේ අලුත් පිළිසඟල ඔබ වහන්සේ වෙනුවෙන් පිළියෙල කරේ. මට අනුකම්පාවෙන් මේක පිළිගන්න. දෙවන වරක් භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. සංඝයේ ගෝතමී දේහි. ගෝතමීය සංඝයාට දෙන්නේ. සංඝයාට සිදුවාම මටත් දුන්න වෙනවා. සංඝයා සිදුවා වෙනවා. ගෝතමී දේවිය උත්සාහය අතාරින්නේ නැහැ. සෙවන වරට ගෝතමී දේවිය කියනවා උතුම් වූ බුදුරජාන් වහන්සේ මම මේ මගේ අතින්ම මේ රාජ මහේජිකාවක් මේ කියන්නේ මගේ අතින්ම මේ නූල් කැඩලා මේ පිළිසඟල වීුවේ ඔබ වහන්සේ වෙනුවෙන් අනුකම්පා පිණිස මේ පිළිසඟල පිළිගන්න. දෙවන වරටත් බාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා කියනවා ගෝතමිය සංඝයාට දෙන්නේ සංඝයාට දුන්නාම මමත් සිදුවා වෙනවා සංඝයාත් සිදුවා වෙනවා මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ගාව වැඩ හිටියා ආනන්ද තෙරුන්ට හිතුණා මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට කාරණා කියන්න ඕනේ කියලා එහෙම හිතලා ආනන්ද තෙරුන් කියනවා බුදුරජාණන් වහන්සේට උතුම් වූ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රජාපති ගෞතමිය ඔබ වහන්සේට බොහෝ උපකාර කරා. මව අලුරේ කිරීමෙන් පසුව ඔබ වහන්සේට කුඩා මව් වුණා. ඔබ වහන්සේගේ අතපය පෝෂණය කළා. ඔබ වහන්සේට හිරිපෙව්වා. එහෙන් මේ ප්‍රජාපති ගෞතමිය ඔබ වහන්සේට බොහෝ උපකාර කළා කියනවා. ඔබ වහන්සේ මේ ප්‍රජාපතියට බොහෝ උපකාර කළා කියනවා. ඔබ වහන්සේ ලැබුණ නිසා මේ ප්‍රජාපතිය ගෞතමිය බුදුන් සරණ ගියා. දහම් සරණ ගියා. සංඝුන් සරණ ගියා. ඔබ වහන්සේ ලැබුණ නිසා මේ ප්‍රජාපති ගෞතමිය ඊටාම ලැබීමට දුර්ලභ දේවල් ලැබුවා. ප්‍රාණඝාතයෙන් වැළකුණා. හොරකමින් වැළකුණා. කාම මිත්‍යාචාරයෙන් වැළකුණා. මුසාවාදයෙන් වැළකුණා. සුරාමේරිය පානය කිරීමෙන් වැළකුණා. බුදුන් කෙරෙහි අචල ප්‍රසාදය ලබා ගත්තා. දහම් කෙරෙහි අචල ප්‍රසාදය ලැබුණා. සංඥා වංශය කෙරෙහි අචල ප්‍රසාදය ලැබුණා. ආර්ය කාන්ත සීලයේ පිහිටියා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිමඟව නිසක වුණා. ඒ කියන්නේ උතුම් වූ සෝවාන් පෙළෙහි පිහිටියා. එම නිසා උතුම් බුදුරජාන් වහන්සේ ඔබ වහන්සේ ලැබුණ නිසා මේ ප්‍රජාපති ගෝතමියට බොහෝ අර්ථයක් සිද්ධ වුණා. ප්‍රයෝජනයක් සිද්ධ වුණා. එහෙම ආනන්ද මහතෙරුන් ප්‍රකාශ කළාම උතුම් වූ බෞද්ධුන් වහන්සේ නැවත ආනන්ද මහතෙරුන්ට උත්තර දෙනවා මෙහෙම. ආනන්දය එය එසේමයි. පුද්ගලයේ තව පුද්ගලයේ ලැබුණ නිසා බුදුන් සරණ ගියොත් දහම් සරණ ගියොත් සංගුණ සරණ ගියොත් පස්පවින් වැළකුණොත් අචල ප්‍රසාදය ලැබුවොත් බුද්ධ ධර්ම බුද්ධ ධම්ම සංඝ යන තෙරවල කෙරෙහි අචල ප්‍රසාදය ලැබුණොත් ආර්යකාන්ත සීලයේ පිහිටියොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ සැක නැති කරගත්තොත් ඒ පුද්ගලයාට අර උදව් කරපු පුද්ගලයාට කෙලෙස් එකවත් ප්‍රතිඋපකාර කරන්න බෑ. ඒ කොහොමද කියනවනම් අංජලි කර්ම, ඒ කියන්නේ අත්පා මෙහෙවර, සාමීති කර්ම කියන්නේ සැලකීමේ. චීවර පින්නපාත සේනාසන, ගිලානස්සත්‍ය, දේශජ්‍ය පරික්කාර යනාදී දේ දීමේ මේ කිසිම දෙයකින් මේ පුද්ගලයාට ප්‍රතිඋපකාර කිරීමක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියනවා. මොකද්ද මේ බුදුන් සරණ යනවා කියන්නේ? බුදුන් සරණ යනවා කියන්නේ හරිම ගැඹුරු දෙයක්. ඒක කොයිතරම් ගැඹුරුද කියනවා නම් බොහොම දෙනෙක් දන්නේ නැහැ තාම හරියටම බුදුන් සරණ ගිහිල්ලා නැහැ කියලා. ඒ බුදුන් සරණ යනවා කියන එක, දහම් සරණ යනවා කියන එක, සංඝන් සරණ යනවා කියන එක සරලව විස්තර කළොත් කියන්න පුළුවන් කවදා හරි දවසක හිතෙනවා නම් නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මට වෙන කිසිම සරණක් නැහැ බුදුරජාණන් වහන්සේ යන උතුම් සරණ හැර නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං මට වෙන කිසිම සරණක් නැහැ ධර්මය යන උතුම් සරණ හැර නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මට වෙන කිසිම සරණක් නැහැ සංඝයා වහන්සේ යන උතුම් සරණ හැර ඒ වුණාට මේ වචන විතරයි. මේවා අහුවාම ලැබෙන දේ කියන්නේ දැනුම කියලා. යථාභූත ඥානය ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන්නේ මේක නෙමෙයි. යම් කෙනෙක් පිරිසිදු පන්සල් රකින්නවා නම් යම් කිසි කාලයක් තිස්සේ අන්නේ පුද්ගලයාට හොඳින් විසරණ පිළිටනවා. විසරණ සහිත පුද්ගලයාගේ සියවි සීලය තමයි පන්සල් කියන්නේ. තිසරණය කියන එක කොච්චර වැදගත් දෙයක්ද කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ගිහිකල පියාණන් වහන්සේගේ ගුරුවරයා අසිත කාලදේවල තවුසා උදාහරණයකට ගන්න පුළුවන් මේ අසිත කාලදේවල තවුසා කියන්නේ මහා ඍෂිවරයෙක් අෂ්ට සමාපත්තිම තියෙන ඒ කියන්නේ ධානා සමාපatti ධානා මට්ටම් 8කට සමාදින්න පුළුවන් පංච අභිඥා කියන පංච අභිඥා කියන්නේ දිබ්බ චක්කු, දිවද, දිබ්බ සෝද, දිව්‍ය කන. එහෙම නැත්නම් පරචිත්ත විඥානන අනුන්ගේ සිත් දැන ගැනීම. එහෙම නැත්නම් රූපේ නිවාසානුස්සති. ඉරිදි විද යනාදී මහා අභිඥා, මහා බල කියන මහා ඉසිවරේ. උන්වහන්සේගේ අනාගත ඥාණයට සැක නැතිව වුණා මේ සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 35න් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. නමුත් ඒ අසිත කාල දේවල තවසට බැරි වුණා සෝවාන් වෙන්න. මොකද උන්වහන්සේට සීලය තිබෙන්නේ නැති හින්දාද? නෑ උන්වහන්සේට පංච සීලයට වැඩි තරම් සීල් තිබුණා. උන්වහන්සේට තිබ්බ ආජීව අස්සනක සීල්. බුදුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්න කලින් සෞස්තවිද්දෙන් පැවිදිච්ච උත්මයෝ සමාදන් වුණ සීලයට කියනවා ආජීව අෂ්ටමක සීලය කියලා. ආජීව අෂ්ටමක සීලයට සංසිල් වල තියෙන ප්‍රාණඝාතයෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, පහත් ක්‍රියාවක් වූ කාමයේ හැසිරීමෙන් වෙන්වීම, අබ්‍රහ්මචර්යා වේරමණී. එහෙම නැත්නම් බොරු කීමෙන් වෙන්වීම කියන ශික්ෂා පදවලට අමතරව පරුස වචන ප්‍රකාශ කිරීමෙන් වැළකීම කේලම් කීමෙන් වැළකීම තේරුමක් නැති හිස් වදන් පැවසීමෙන් වැළකීම සම්පස්සලාප වේරමණී කියන ශික්ෂාපද මිත්‍යා ආජීවා වේරමණී අයහපත් ජීවනෝපාය කිරීමෙන් ජීවත් වීමෙන් වැළකීම කියන ශික්ෂාපදත් අඩංගු වෙනවා. ඉතින් පන්සිල් වලට වඩා රකින්න අමාරුයි ආජීවස්තම සීලය. මෙහෙම පන්සිල් වලට වැඩි සීලයක් තිබුණත් ඇයි අදිට කාල දේවල කවුසට සෝවාන් වෙන්නවත් බැරි වුණේ? තිසරණ තිබුණ නැති නිසා. තිසරණ අවබෝධයක් නැති නිසා. තිසරණ පිළිගන්න සම්මා සම්බුදුරේගේ බණ අහන්නම ඕන. සම්මා සම්බුදුරේකට හා පසේ බුදුරුවට හැර අන් සියලුම සත්‍යයන්ට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කවුරු වුණත් පරතෝ ഘോഷපත්‍ය අනුන්ගෙන් ශ්‍රී සද්ධර්මයේ ඇසීම කියන හේතු අත්‍යවශ්‍යයි. ඒ අනුව හිතලා බලන්න තිසරණ කියන එක කොයිතරම් අමාරු දෙයක් වෙන්නේ නැතිද? තිසරණ කියන එක කොයිතරම් වැදගත් දෙයක් වෙන්නේ නැතිද? මේ ත්‍රිසරණ හිඳම තමයි උතුම් වූ බුදුරජාන් වහන්සේ අභීත සිංහනාදයක් පවත්න්නේ මහණෙනි මේ ශාසනයෙහි පමණයි පළවෙනි ශ්‍රමණයා ඉන්නේ කවුද සෝවාන් වහන්සේ පහළ වෙන්නේ මේ නිර්මල බුද්ධාම දින තෙරවාදී බුදුදහම තුල පමණයි ඇයි මේකට තෙරවාදය කියන්නේ මහා තෙරවරුන්ගේ වාදය ඒ වාදයෙන් පොඩ්ඩක් හරි වෙනස් වුණාම ඒකේ මහායානය හෝ වේවා වජ්‍රයානය හෝ වේවා සෙන් බුද්ධාගම හෝ වේවා යම්කිසි විදියකින් යම්කිසි කෙනෙක් මේ ත්‍රිපිටක සද්ධර්මයේ වචනයක් හෝ වෙනස් කළොත් එය වෙන ආගමක් බවට පරිවර්තනය වෙනවා. අන්න එදා ඉඳලා ඒ ආගමේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ නෙමෙයි තියෙන වෙනස් කරපු එක. ඒ නිසා ධර්මයේ සරණක් නැහැ. උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒ හින්දා පොඩ්ඩක් හරි වෙනස් කරලා තියෙනවා. එම නිසා ඒ ශාසනවල සෝවාන් කෙනෙක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. සකදාගාමි කෙනෙක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. අනාගාමි වහන්සේ කෙනෙක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මේ ථෙරවාදයේ පමණයි රාතන් වහන්සේලා ඇති වුණේ මහායානේ බුදු වෙන්න බලාපොරොත්තු වෙමින් පෘථග්ජනවම ඒ භික්ෂූන් වැඩ හිටියා. අන්න ඒ නිසා තමයි මේකට කියන්නේ ථෙරවාදය කියලා. ඉතින් මේ තිසරණින්ද තමයි මේ වෙනස. මොකද මේ නිර්මල ත්‍රිපිටක සද්ධර්මයේ පොඩ්ඩක් හරි වෙනස් කරොත් දහමේ සරණ නැතුව යනවා. ඇයි මේ වෙනස් කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණය ගැන සැක පහළ වෙලා බුදුහාමුදුරුවෝ අදට ගැලපෙන්න නෙමෙයි දන්නේ මේ මේ කොටස කියන්නේ නැත්තේ. එහෙම හිතෙනවා. ඉතින් ඒ කොටස බැහැර කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා මේ සද්ධර්මයේ දකින්න ඕනේ. දක්නේ නොදකි කියන ක්‍රමයට. කොහොමද දකින්නේ? මේ ශාසනය දකින්න ඕන. මේ ශාසනය ਸਰව සම්පූර්ණයි. මේ ශාස්ත්‍රයේ එක ධර්මයක් ගත්තාම ආදි කල්යාණ මුල යහපත් මධ්‍යේ කල්යාණ මැද යහපත් පරියෝසාන කල්යාණ අගස් යහපත් සාත්තං අර්ථ සහිතයි සබ්ජංජනං නිවැරදි වචන සහිතයි කෙවල පරිපූර්ණං තනිය මේ ධර්ම කාරණේ ගත්තත් සම්පූර්ණයි පරිසුද්ධං Brahmacharyan පකාසේ පිරිසුදු Brahmacharyaව ඒ කියන්නේ පෘථග්ජන පුද්ගලයෙකුට අරහත් භාවයේ දක්වා නියම මාර්ගය පෙන්න ධර්මයක් තියෙන්නේ අන්න එවැනි ධර්ම ධර්මස්කන්ධ 84000කින් තමයි මේ නිර්මල ත්‍රිපිටක සද්ධර්මය සමන්විතලා තියෙන්නේ මෙන්න මේ ගැන සැක පහළ වුණොත් බුද්ධ ආගමෙන් අයින් වෙනවා. දැන් කොහෙද මේ ත්‍රිපිටකී සත්‍ධර්මයේ තියෙන්නේ? උතුම් වූ රාතන් වහන්සේලා මුග પરම්පරාවෙන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා අපිට ඒක ලැබුණා 236 බුද්ධ පරිනිර්වාණයෙන් 236 අවුරුදු 236කට පස්සේ අනුරුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකා මහන්සේගේ ලංකා ගමනෙන් පස්සේ ඉතින් ඒ දවස්වල මහරහතන් වහන්සේලාගෙන් අඩුවක් තිබ්බේ නැහැ. ඒ ඒ මහරහතන් වහන්සේලා අනාගත සුභසිද්ධිය සකා බුද්ධ පරිනිර්වාණයෙන් 456 වෙනි වර්ෂයේ ඒ ත්‍රිපිටකය මාතලේ අලු විහාරයේදී ගන්ඨාරූඪ කළා. බුරුමේ ගල්ල කෙටුවා. දැන් අන්නේ ත්‍රිපිටකය තමයි තාම තියෙන්නේ. කොහෙද තියෙන්නේ? බුද්ධ ජයන්ති කියන පොත්වල ත්‍රිපිටක පුස්කොළ පොත් වලින් රැගෙන වචනයක්වත් වෙනස් කරන්නේ නැතුව ධර්මාශෝක රජුරෝ නිර්මල ථරවාදී බුදුදහම ව්‍යාප්ත කළ රටවල් වල තියෙන ත්‍රිපිටක සංසන්දනය කරලා බුරුමය, තායිලන්තය, ඉන්දියාව, ලංකාව වෙන රටවල් වල තිබෙන තල්පොත් පරීක්ෂා කරලා, පසඳලා දැන් මුද්‍රණය කරලා තියෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව තමයි මේ නිර්මල බුදුදහම තියෙන්නේ. යම් කිසි කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳ මේ ත්‍රිපිටක ධර්මය පොත් 57කින් මුද්‍රණය කරලා තියෙනවා. ඒ පිළිබඳව යම් කිසි සැකයක් තියෙනවනම් අන්න හිතා ගන්න තාම ත්‍රිසරණ සරණ ගියේ නෑ. තාම අපි බුද්ධ ආගමට ඇවිල්ලා නෑ වගේ. එහෙම වෙන්න පුළුවන්. බුද්ධාගමට එන්න ලේසි. බුද්ධාගමෙන් එළියට යන්නත් හරි ලේසි. බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි කියලා වික්ෂුන් නාමන්ත්‍රණය කරලා පොළවෙන් පස් ටිකක් අරගෙන නියපොත්ත උඩට තියලා මේ සුගතයන් වහන්සේගේ උතුම් වූ ඒ මහපණගින්නේ නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන අහනවා වික්ෂුන්ගෙන් වික්ෂුණී මේ මහ පොළවේ තියෙන පස්ද මගේ නියපිට තියෙන පස්ද වැඩියෙන් විශාල. එතකොට භික්ෂුන් කියනවා භාගතුන් වහන්සේ මේ නියපිට තියෙන පස් ප්‍රමාණය 100න් පංගුවද 1000න් පංගුවද ලක්ෂෙන් පංගුවද කෝටියෙන් පංගුවද කියලා ප්‍රමාණ කරන්නවත් බෑ. මේ ඊටම අල්පයි. මෙන්න මේ මනුස්ස චුති කියන සංයුතනිකායන සූත්‍රයේ කියනවා මහණෙනි එහෙනම් අවබෝධ කරගන්න මේ මනුස්ස ලෝකෙට එන මිනිස්යන්ගේ නැවත මනුස්සාත්ම භාවයක් ලබන්නේ ඕ නැවත දිව්‍යාත්ම භාවයක් ලබන්නේ මේ නියපිට ඉන්න ප්‍රමාණය විතරයි මේ ඉතුරු මහ පොළොවම අපාගත වෙනවා ඉතින් හිතලා බලන්න කොච්චර අමාරුද ওই නියපොතුරට නගින්න කියලා අපි උත්සාහ කරන්න ඕන අපි කොහොමද අන්න ඒ සුළු පිරිසට අයත් වෙන්නේ. ඉතින් ඒක ලේසි කාරණයක් නම් කොච්චර ටික දෙනෙක් යයිද දෙන්න. නෑ මේක අමාරු කාරණයක්. ඉතින් ඒක කරන්න බැරිම කාරණයක් නම් කවුරු හරි යයිද දෙන්න නෑ කරන්න පුළුවන්. ඒ හින්දා තමයි නියපොත්තල කීප දෙනෙක් හරි ඉන්නේ. හැබැයි අමාරුයි. උත්සාහවන්ත පුද්ගලයාට විතරයි දෙන්න යන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට මේ තිසරණ කියන එක අතිශයින් වැදගත්. තිසරණ අවබෝධ වෙන්න ධර්මය අහන්න ඕනේ. අසුතවත් පුසග්ජනයාට ධර්මාභෝධය ලැබෙන්නේ නැහැ. මොකද මන අහලදී පුසග්ජනයා සත්පුරුෂෝ ආශ්‍රය කරන්නේ නැහැ. සත්පුරුෂයන්ගේ ධර්මයේ ධර්මය අහන්නේ නැහැ. සත්පුරුෂයන්ගේ ධර්මය තුල හික්මෙන්නේ නැහැ. ඉතින් යම්කිසි කෙනෙක් මේ සත්පුරුෂ ධර්මය අහනවා නම් සත්පුරුෂයන් ආශ්‍රය කරනවා නම් සත්පුරුෂයන්ගේ ධර්මය අහනවා නම් ඒ අහන ධර්මය අහලා විතරක් නවතින්නේ නැතුව Taman ප්‍රගුණ කරනවා නම් අන්න ඒ පුද්ගලයාට තිසරණ කියන එක අවබෝධ වෙනවා කාලෙකදී. මෙන්න මේ වගේ අතිශයින් වැදගත් එකක් තමයි දෙයක් තමයි තිසරණය කියන්නේ. පංචිල් කියන්නේ මොන වගේද? අංශ සීලය කියලා කියන්නේ ඒ වගේම වැදගත් එකක්. පංචශීලය කියලා කියන්නේ අපි පන්සලට ගියාම ස්වාමින් වහන්සේ කියනවා ඔය පින්වත් පිරිස දැන් වාඩි වෙන්න පන්සල් ගන්න. ඒ පිරිසත් වාඩි වෙනවා. වාඩි වෙලා ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන පරිදිම පන්සිල් සමාදන් වෙනවා. ඇත්තටම චේතනාවකුත් තියෙනවාද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනකොට මම අද පටන් දෙවි හිමියෙන් උකුණෙක් මකුණෙක් පටන් මధుරෙක් පටන් කිසිම සතෙක් මරන්නේ නැහැ කියලා චේතනාවක් තියනවාද චේතනාව නැත්තම් සීලමය චේතනාව නැත්තම් සීලමය පුණ්‍ය කර්මයක් නැහැ එහෙනම් පුණ්‍ය කර්මයක් නැත්තම් පුණ්‍ය විපාකයක් නැහැ කුසල කර්මයක් නැත්නම් කුසල විපාකයක් නැහැ. එහෙම පන්සිල් ගන්න කෙනා ගෙදර ගියාම ගෙදර පත්තයෙක් ඉන්නවා නම් පත්තයව මරනවා නම් ණයෙක් ඉන්නවා නම් ණයව මරනවා නම් ඒ බව දැනගෙනම පන්සලේදී පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාම කිව්වට පන්සිල් පිළිගන්නේ නැහැ. මොකද සීලමේ චේතනාවක් නැහැ. මේ චේතනාව කියන ශක්තිය මේ සිතෙහි උපදින ශක්තියක් මේ චේතනා ශක්තියට තමයි කියන්නේ කර්ම ශක්තිය කියලා. චේතනාහම් වික්ෂවේ කම්මං වදාන. යනුවෙන් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ මේ චේතනාව තමයි ඒ චේතනා කියන ශක්තිය සංඛාර ලෝකයට එකහුව වෙලා නැවත අපි ඉන්න මේ සත්ත්ව ලෝකයට මොනෑම් ආකාරයකින් හරි බලපෑමක් ඇති කරනවා. ඒක කියන්නේ විපාක කියනවා. යම්කිසි කාලයක් ගත වුණාට පස්සේ කරපු කර්මය මෝරලා විපාක බවට පරිවර්තනය වෙනවා. ඒක මේ එකපාර්ත වෙන දෙයක් නෙමෙයි. එහෙම ඉතා ඉක්මනින් ඵල දෙන්නේ අති ප්‍රබල කර්ම, ගරු කර්ම පමණයි. අනිත් කර්ම සියල්ලම බොහෝ විට ඊළඟ භවයේ ඊළඟ ජීවිතේ තමයි ඵල දෙන්නේ. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා යම් කිසි පුද්ගලයෙක් සිල් රකින්න නැත්නම් යම් කිසි පුද්ගලෙක් දන් දෙන්නේ නැත්නම් භාවනා කරන්නේ නැත්නම් බොහෝ අකුසල කර්ම කරනවා නම් ඒ පුද්ගලයාට ඒ කරන අකුසල් ඒ කරන පව් මේ ජීවිතේ පළ දෙන්නේ ඔහුව මේ ජීවිතේ නිදහසේ තියෙනවා. නමුත් මරණින් පසු ආත්ම භාව කෝටි ප්‍රකෝටි ගණනක් එක දිගට වර්ධයට පමුණනවා දුකට පත් කරනවා නමුත් යම්කිසි පුද්ගලයෙක් දන් දෙනවා නම් ලෝභකම අඩු කරගන්නවා නම් සිල් රකින්නවා නම් තමන්ගේ සංහාව පාලනය කරනවා නම් භාවනා කරනවා නම් අන්නේ පුද්ගලයාට තමන් කරන පොඩි පව් විතරක් නෙමෙයි ලොකු පව් විතරක් නෙමෙයි පොඩි පව් කල දෙනවා මේ ජීවිතේ පොඩි වෙලා පළ දෙන්නේ. ඊටාම කුඩා වෙමින් පළ දෙනවා. හැබැයි පළ දෙනවා. පළ දීලා මේ ජීවිතෙන් පස්සේ ආත්ම කෝටි ප්‍රකෝටි ගාණක් ඔහුව නිදාස් කරනවා. පැහැදිලි දෙයක් නේද? තින් අතේ වැඩ කරන උදවියට හරි කරදරයි. ඔව්වට කරන මිනිස්සු නම් බොහොම හොඳින් වැඩ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලයි ඒක. ඒ මොකද ඒක ස්වභාව ධර්මයේ යමක්. පව් කරන පුද්ගලයාට පව් කරන්න උනන්දු කරනවා. මේ සංහාවේ ක්‍රියාවලිය. මේ සංහාව කියන තනි ධර්මය කාර්යයන් හතරක් අපිට කරනවා. මොනවද කරන්නේ? ආයුහනට්ඨය කියලා කියන්නේ තීම් පව් වෙනස් කරවන. සංයෝගට්ඨය කියලා කියන්නේ මොකක්ද? සංසාරات එක්ක මිශ්‍ර කරනවා. නිදානක්ය කියන්නේ මොකද්ද? මිය යන ඕනෑම මොහොතක ඉපදෙන්න පංචස්කන්ධයක් හොයලා දෙනවා නිදානයක් පහළ වෙනවා වගේ. පලිබෝධක්ය කියන්නේ මොකද්ද? කවුරු හරි සසරෙන් මිදෙන්න හදනවනම් ඒ පුද්ගලයාට කරදර කරනවා. මෙන්න මේ සංහාවේ ආකාරය නිසා මේ සංහාවේ ගුණ නිසා අපිට සසරින් එතර වෙන්න උත්සාහ කරනකොට නොයෙකුත් බාධා පැමිණෙනවා. ඉතින් කවුරු හරි පුද්ගලෙක් ඒ බාධා පැමිණුනහම උත්සාහය අතාරිනවද? ඔහු එතරම් පරාදයි. ඔහුට සතරින් එතර වෙන්න ඉඩන්නත් අමාරුයි. යම්කිසි පුද්ගලයෙක් සියලු බාධක මැඩපවත්වමින් ඉවස ගනිමින් ඉදිරියට යනවද? ඔහු ජය ගන්නවා. එහෙම ජය ගන්න හැකියාවක් තියෙන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ අපිට. සමහරුන්ට හිතෙනවා ඇති මේ සිල් රකින්න හරි අමාරුයි. බුදුරජාණන් වහන්සේ කාලෙත් ඔය ප්‍රශ්නේ තිබිලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ පුළුවන් ටික විතරයි කිව්වේ. බැරි ටික කිව්වෙත් නැහැ. මේ කියලා තියෙන්නේ මේ පුළුවන් ටික කරන්න හැකියාව තියෙන ටික විතරයි මේ දේශනා කරලා තියෙන්නේ. මෙච්චර සිල්පද තිබුණාට පෙරේත සමින් කෑම කන්න එපා කියලා සිල්පදයක් දාලා නැහැ. ඊර්ෂ්‍යා කරන්න එපා කියලා සිල්පදයක් දාලා නැහැ. ඒවා පව් බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වුණාට ඒවට සිල්පද දාලා නැහැ. මේ සිල්පද දාලා තියෙන්නේ මොකටද කියනවා නම් අපිව අපායෙන් බේරන්න. මොනවද මේ අපාය කියන්නේ? තිරිසන්, പ്രേත, අසුර, නිරය කියන අපාය වර්ග හතරක් තියෙනවා. තිරිසනුන් මනුෂ්‍ය ලෝකේ හා අපායවල ඉන්න. ප්‍රේතයොත් එහෙමයි. අසුරයොත් එහෙමයි. නිරය කියන ලෝක තියෙන්නේ පෘථුවියට යටින්. යොදුන් 15000 ගානේ දුරින් තමයි තියෙනවා කියලා තියෙනවා. යොදුනක් කියන්නේ 60000ක්. සංජීවයේ කාල සූත්‍රය සංඝාතය රෞරවය මහා රෞරවය තාපය මහා තාපය අවීචිය කියලා මහා නිරයවල් 8ක් තියෙනවා. ඒ හැම නිරයකටම හතර දිශාවෙන් හතර හතර බැගින් 16ක් බැගින් ඔසුපත් නිර එහෙම නැත්නම් කුඩා නිර 16 16 බැගින් මට්ටම් 8 දීම කුඩා නිරයවල් 128ක් තියෙනවා. මේ මනුස්ස ලෝකේ ළඟම තියෙන අපාය තමයි සංජීවී කියන අපාය තමයි අදුම ආවුසක් කියන්නේ. ඒකේ ආවුස ඇහුවොත් පව් කරන්න තියෙන අදහස අත්හැර ගන්න පුළුවන්. මනුස්ස ලෝකේ අවුරුදු වලින් කියනවා නම් බිලියන් මිලියන් නෙමෙයි. 1.6ව නෙමෙයි. මිලියන් නෙමෙයි බිලියන්. 162ක් අවුරුදු වලින් එහි ජීවත් වෙන්න ඕනේ හැම මොහොතක්ම මෙරි මෙරි. මේ ලෝකයේ තියෙන උපරිම දුක තමයි අපායේ තියෙන පොඩිම දුක. මේ ලෝකයේ තියෙන මරණීය දුක්ඛය ඒ නිරේ ලෝකේ හැම වෙලෙම ලැබෙනවා. නොඅඩුව ලැබෙනවා. හැම වෙලෙම මැරෙනවා. නමුත් සංජීව කියන්නේ මොකද? නැවත පණ ලැබුණා වගේ එතනම ආයිපදෙනවා. සංජීව කියන්නේ ඒකයි. ඉතින් ඔය සංඝාතය වගේ නිරේක ඉපදෙනකොට මේ අපේ ඔළුවේ ඉන්න උකුණන්ට වෙන දේ වගේ දෙයක් තමයි වෙනවා කියන්නේ. හැබැයි උකුණන්ට වෙන දේ ගොඩක් හොඳයි අපිට වෙන දේට වඩා. මොකද උකුණා නම් එක සැරයකට පැලිලා මැරෙනවා. එක සැරේ මැරෙන්නේ. ඒ සංඝාතී උපදින නිර නිරසත්වයෝ එහෙම නෙමෙයි. යොදුන් ගණන් දිග ඇඟක් එක්ක ඉපදෙන්නේ. ඒ ඇඟ ඉතාම සියුම් සබම් පෙන වගේ, පෙන පිටු වගේ. බොහොම සියුම් ඇඟක් මොනවා වැදුනක් හැදෙනවා. හැටම්ම ගානක් ඇඟ දිගයි. දෙපැත්තෙම තියෙන කඳු. ඒ කඳු උඩ ඉඳලා ගල්කර රෝල් වෙලා එනවා. රෝල් වෙලා ඇවිල්ලා පෙරලිමින් ඇවිල්ලා ඒ නිල සත්‍යයේ ඇඟ හරහා යනවා. ඇඟ විනගෙන විනාශ කරගෙන. ඒ නිල සත්‍යය මුළු ඇඟ පුරාම දහස් ගණන් පරලත වෙදිලා අතිශයින් ලොකු වේදනාවක් විඳලා මුළු ඇඟම කුඩු වුණාට පස්සේ නැවත එතනම ඒ වගේ ඇඟක් එක්ක උපදිනවා. නැවත මුල සිට ඉවරයක් නැහැ. මෙන්න මෙහෙම තමයි අපාදුක කියන්නේ. මේ බුදුරජාන් වහන්සේ ඇයි අපිට සත්තු මරන්න එපා කිව්වේ? ගොඩක් අයට හිතෙනවා මේ සත්තු පව්. සතුන්ට කරුණාව දක්වන්න ඕන නිසා තමයි මේ සත්තු මරන්න එපා කිව්වේ. නෑ එහෙම නෙමෙයි බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළේ සත්තුන්ට නෙමෙයි මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ව බේරගන්න ඕන නිසා. මිනිස්සුන්ට කිව්වා අඩුම වශයෙන් පංචිල් රැකේ නැත්නම් අපාය ඉපදෙන එකෙන් වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ මාර්ගය දේශනා කරනවා විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේට බෑ කෙනෙක් අපාය උපදින එක වළක්වන්න බලේ. මාර්ගය දේශනා කරාම පිළිපදින පුද්ගලයෝ ස්වර්ගයේ උපදිනවා, මනුස්ස ලෝකයේ උපදිනවා. අනෙක් පුද්ගලයෝ අපායට යනවා. අපායට ගියාම පුණ්‍ය කර්මයක් කරනවා කියා නිමාඩු වෙලාවක්වත් නැහැ. දිගටම දුක් විඳින්න තියෙනවා. ඒ හින්දා අපායෙ ඉඳලා මරුණාම ආය අපායෙ තමයි ඉපදෙන්නේ. නැවතත් ආය අපායෙ තමයි ඉපදෙන්නේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ කියනවා එක වාරයක් නිරය ලෝකෙක ඉපදෙන සත්වයේ නැවත මනුස්ස ලෝකෙක ඉපදෙනකොට ඒ වාර ගන්න බැලුවොත් එම අතිශයින් දුර්ලභ ගණේදයක් අපිට ඕක මතක නැහැ නේද මොකද අපි කිය භවයේ සිං කළා තමයි මනුස්ස ලෝකයේ මේ වගේ නිර්මල බුදුදහම තියෙන රටක ඉපදුනේ කියන එක මේ භවයෙන් වැඩිලා තියෙන්නේ. ගිය භවය නිසා මතක නැහැ. මතක තිබ්බනම් මෙච්චර කල් ඉන්නෙත් නැහැ මේ සීලය පුරාගෙන. ඒ ගිය භවයේ සම්මාදිට්ඨික වෙන්න තරම් පින් කරලා තියෙන හින්දා කොහොම හෝ මේ කාලෙදී හෝ අපිට නිර්මල ශ්‍රී සද්ධර්මයේ අහන්න යෙදුණා. මේතරේ අහලත් පිළිපැද්දේ නැත්නම් නැවත වාරයක් හම්බෙන්නේ මොකද කොහොම හරි අර නියපොත්ත උඩට එක්කහුව වෙන්න ඕන. ඒකයි. මේ වගේ බොහොම අමාරු තත්ත්වයක් තමයි සංසාරේ තියෙන්නේ. සංසාරේ හරිම භයානකයි කියන්නේ කාටවත් අසාධාරණයක් වෙන හින්දා නෙමෙයි. කෙනෙක් කවුකරොත් හරි පින් කරොත් හරි ඒ කෙනාටම තමයි ඵල දෙන්නේ වෙන කෙනෙකුට ඵල දෙන්නේ නැහැ. එහි එහෙම අසාධාරණයක් නැහැ. හැබැයි භයානකයි. මොකද එක සැරයක් සතෙක් මරුවාම ඒ පුද්ගලයා නැවත මනුස්සාත්මක ඉපදුනහම අකාලේ මිය යනවා. එක වාරයක් නෙමෙයි හැබැයි. සමහර විට දහදාස්තරයක් වෙන්න පුළුවන්. සමහර විට 20000ක් වෙන්න පුළුවන්. ජීවිත 20000කට විතර අපමැති වේලාවට මැරෙන්න සිද්ධ වෙනවා. එක ප්‍රාණඝාතයක් හේතුයි. අන්න ඒක තමයි භයානකයි කියන්නේ. සංසාරයේ මහා භයානකයි කියලා කියන්නේ ඒක. අනුමරක සත්තුන්ට අපිට මැරෙන්න සිද්ධ වෙන්නේ නැහැ. අපි මරක සත්තුන්ට තමයි මේ මැරෙන්න සිද්ධ වෙන්නේ. නමුත් ගොඩක් වාරයක් සිද්ධ වෙනවා. හැබැයි පොඩි අර්ථ සිල්ලක් තියෙනවා. කුසල කර්මය පාප කර්මයට වඩා ප්‍රබලයි. එක සතෙක්ගේ ජීවිතයේ වේරුවොත් ලක්ෂ වාරයක් සමහර විට කෝටි වාරයක් අකමැති තැනකදී මැරෙන්න තු දෙහෙරෙන්න පුළුවන් අන්න ඒ නිසා තමයි මේ පින්වතුන් මතක් කරගන්න මෙච්චර මෙච්චර කාලයක් අපි මෙච්චර අඩුවෙන් පින් කළත් හැමදාම අපිට කන්න ලැබුණේ හැමදාම අඳින්න ලැබුණේ හැමදාම ඉන්න තැනක් ලැබුණේ ඒ ගිය භවයේ කරපු සමහර විට එක පුණ්‍ය කර්මයක් නිසා වෙන්න පුළුවන් මේ ජීවිතය අපි ගත කරන්නේ. ඒ වුණාට දැන් එහෙම නෙමෙයි. දැන් ඉන්නලි බුද්ධෝත්පාද කාලේ. මහා කුසල් කරන්න පුළුවන්. ගරු කර්ම කරන්න පුළුවන්. හරියට එක කුසල කර්මයක් කරගත්තොත් ස්වර්ගයේ මනුස්ස ලෝකයේ ඉපදෙන්න පුළුවන් ජීවිත ගණනාවක් කෝටි ප්‍රකෝටි ගණන්. ඊට අමතරව ඊට වඩා හොඳ දෙයක් කරගන්න පුළුවන්. මේ සංසාරයේ දුකින් මිදෙන්න පුළුවන්. ඊට පස්සේ නැවත නැවත නැවත කුසල කර්ම කර කර මේ සංසාරයේ සැප දින තැන්වල ඉන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මොකද ස්වර්ගයේ කියන තැන තියෙන සැපත් අනිත්‍යයි. මොකද අවදහව කෙලවර වෙන්නේ ඉන්න. නැතුව සැප නැති හින්දා නෙමෙයි. සැප කියන එක හොඳයි. නමුත් සැප කියන එක කෙලවර වෙන නිසා දුකයි. බ්‍රහ්ම ලෝකෙ පුදුනා ආයි පල්ලයට බහින්න වෙනවා. ඒ වැස්සට පස්සේ නැවත වෙලදාන් කරන්න වෙනවා. ඉගෙන ගන්න වෙනවා. ප්‍රස්තාවල් කරන්න වෙනවා. ඒව කරන්න ගිහිල්ලා පව් කරගන්න වෙනවා. ඒව ගිනින්නත් වෙනවා. ඉතින් මේ ආකාරයට හම්බ කරලා ඉවර කරන්න බෑ. ඉතින් සංසාරයෙන් මිදෙන කෙනාට තමයි එයින් කාණයක් තියෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සංසාරෙන් මිදෙන්න. මේ දුකෙන් ගැලවෙන්න. ඉතින් යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මේ ඉන්න විදිය හොඳයි කියලා එයා මොකටද ගැලවෙන්නේ? අන්න ඒ නිසා හිතාගන්න යම් කිසි දුකක් අපිට තියෙනවද දැන් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද යම් කිසි ශෝකයක් තියෙනවද යම් කිසි අමනාප දෙයක් වෙනවද අන්න ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ වර්තමාන දුක්ඛ සත්‍යය අතීතයේ අපි යම්කිසි දුකක් විඳලා තියෙනවද? අන්න ඒක තමයි අතීත දුක්ඛය. අනාගතයේදී යම්කිසි දුකක් අපි විඳිනවද? ඒක තමයි අනාගත දුක්ඛය කියන්නේ. මෙන්න මේ දුක අවබෝධ කර ගැනීම තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම කියලා කියන්නේ. ඉතින් යම්කිසි පුද්ගලයෙක් මේ දුක හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔහුට ඒ දුකෙන් මිදෙන්න ඕන කමක් වෙනවද? නැහැ. ඔහුට දුකෙන් මිදෙන්න ඕනේ නැහැ. යම් කිසි පුද්ගලයෙක් මේ ජීවිතයේ දුකයි. දැනට අපිට ප්‍රශ්න තියෙනවා. අපි පොඩි කාලෙත් ප්‍රශ්න තිබ්බා. අපි වැන්නට පස්සෙත් ප්‍රශ්න තිබ්බා. බැඳලා ළමයි හදනකොට ප්‍රශ්න තිබ්බා. ළමයි දැන් විවාහ වෙලා ඒත් ප්‍රශ්න තියෙනවා. එහෙනම් කවදද මේක ඉවර වෙන්නේ කියලා තේරුම් ගියොත් අන්න එතකොට හිතන්න පුළුවන් කොහොමද මම මේකෙන් ගැලවෙන්නේ. අන්න ඒ වෙලාවට තමයි මේ ශ්‍රී සද්ධර්මයේ ඕන වෙන්නේ. බුදුරජාණන් වහන්සේ යම් කිසි පුද්ගලයෙක් පිළිපැද්දොත් ඒ කාන්තේම නිවන් දකින මාර්ග අතිවිශාල සංඛ්‍යාවක් දේශනා කරලා තියෙනවා මේ ථෙරවාදී සිද්දේ. ඉතින් යම් කිසි පුද්ගලයෙක් අචල ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥා ඥානය සියල්ල දකින ඥානය පිළිබඳ සැක නොකර ඒ කියන උපදෙස් පිළිපැද්දොත් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා සසරින් එතර වෙන්න. ඉස්ලාම් බුද්ධ පුළුවන් වෙනවා අපායයෙන් බේරෙන්න. ඒ පුද්ගලයා මනස රකින්න පුද්ගලයෙක් නම් ආනිසංස පහක් ලැබෙනවා. මොකද්ද? හම්බ කරන්න හේතුවත්, උපයන්න හේතුවත් අප්‍රමාද හේතුවෙන් භවභෝග සම්පත් වැඩි වෙනවා. ඒ කියන්නේ ධනවතෙක් වෙනවා. දෙවෙනි කාරණේ තමයි උසස් කීප සත්‍යයක් පැතිරෙනවා. තුන්වෙනි කාරණය තමයි ඕනෑම ගුණවත් හෝ භයානක හෝ පිරිස් මැදට භය නැතුව යන්න පුළුවන්. හතරවෙනි කාරණය තමයි මැරෙන මොහොතේ මැරෙන්න මොහොතකට කලින් යෝනිසෝ මනසිකාරය මනාව වූ සිහියක් ඒ පුද්ගලයාට ලැබෙනවා. පස්වෙනි කාරණේ ඊළඟ ලෝකෙ සුගතියේ උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංස මේ ආකාරයෙන් දේශනා කළා තියෙනවා. නමුත් දානීය ආනිසංස දේශනා කළා නෑ. දානයේ තියෙන වෙන ආනිසංස. අපේ සමහර බෞද්ධ බින්වතුන් හිතන් ඉන්නවා ඉඳලා හිටලා දානයක් දුන්නාම නැත්නම් දන් දුන්නාම දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ යම් කිසි කෙනෙක් සිල් රකින්න නැතුව දන් දුන්නොත් ඔහු නිරේ උපදිනවා. එහෙම නැත්නම් තිරිසන් අපාය ඉපදිනවා. ඔහු බල්ලෙක් කියලා උපදින්න පුළුවන්. අලියෙක් කියලා උපදින්න පුළුවන්. හස්සෙක් කියලා උපදින්න පුළුවන්. නමුත් ඒ බල්ලෙක් වෙලා හෝ අස්සෙක් වෙලා හෝ අලියෙක් වෙලා හෝ ඉපදුනහම අන්න ඒ සසාට කන්න ලැබෙන්නේ ඉඳ ලැබෙන්නේ මේ දින දානේ ආනිසංස හැටියට. අන්න ඒකයි තේරුම් ගන්න එක බල්ලෙකුට ගොඩක් හැප ලැබෙන්නත් තව බල්ලෙකුට ඒ තරම් එහෙම සැපක් ලැබෙන්නේ නැති වෙනත් හේතුව. නමුත් මේ දන් දෙන පුද්ගලයා සීලයට පිළිදලා ජීවිතේට හදන්න සීලය. අන්න එහෙම ජීවිතේට හදන්න සීලයක පිළිදලා දන් දුන්නොත් ඔහු නිරය උපදින්නේ නැහැ. මොකද සීලය අනිසංස වෙනම තියෙනවා. සීලය තමයි අපිව යන තැන වෙනස් කරන්නේ. දානය වෙනස් කරන්නේ දානය කරන්නේ යන තැනදී ලැබෙන දේ වෙනස් කරන එකයි. දුන්නාම දීමට අනුකූලව ලැබෙනවා. කොහොමද දෙන්න කියලා තියෙන්නේ? දාන ප්‍රතිවිදිය. කියලා තියෙන්නේ කොහොමද? දාන සහාය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් තමන් පාවිච්චි කරන මට්ටමින්ම දන් දෙනවා නම් දාන සහාය. ඒ කියන්නේ යම්කිසි තමන් වර්ගයක් අපි පාවිච්චි කරනවා නම් ඒ වර්ගයේම දන් දෙනවා නම් දාන සහාය. යම්කිසි තමන් වර්ගයක් අපි පාවිච්චි කරනවට වඩා පහත් જાතියක් දන් දෙනවා නම් දාන දාස අපි පාවිච්චි කරනවට වඩා ඉහළ තත්ත්වයේ දෙයක් දෙනවා නම් දානපති ඒ කියන්නේ දානපති කියලා කියන්නේ නිතර දන් දෙන කෙනා නෙවෙයි පෝසත් පුද්ගලයාට නෙවෙයි දැන් ලංකාවේ ව්‍යවහාරය වෙන්නේ පෝසත් පුද්ගලයන්ට තමයි දානපති කියන්නේ දානපති කියන්නේ ඒගොල්ලන්ට නෙමෙයි. දානපති කියන්නේ තමන් පරිභෝග කරන ප්‍රමාණයට ඒ මට්ටමට තත්වයට වඩා ඉහළ තත්ත්වයේ දේවල් දෙන කෙනාට තමයි දානපති කියන්නේ. සමහර විට මහා ධනවතුන් දන් දෙනවා. දාන දාස. මොකද අපි පාවිච්චි කරන මට්ටමට වඩා ඉහළ දෙයක් දුන්නට ඒ පුද්ගලයා පාවිච්චි කරන මට්ටමට වඩා අඩු අඩු මට්ටමින් තමයි දන් දෙන්නේ. අන්න ඒක අඳුරගන්න කියලා තියෙන්නේ උතුම් ආකාරයට දන් දෙන්නේ. මෙහෙම තමයි බුදුහාමුදුරුවෝ ගිහියන්ට කියලා තියෙන්නේ. ඒ දන් දෙන විදිහ ගොඩක් තියෙනවා. ඒ දන් දෙනකොට යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් දුන්නොත් ශ්‍රද්ධාවෙන් දුන්නාම යම් තැනක ඒ දානේ ඵල ලැබෙනවා නම් ඔහු අතිශයින් අනුන්ට ප්‍රිය වෙනවා අවිරූපී වෙනවා උතුම් වූ වර්ණ సౌందර්යයක් ඔහුට ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊට අමතරව යම් කෙනෙක් දන් දෙනකොට සකසල දන් දෙනවා නම් පිළියෙල කරලා බොහොම හොඳට පිළියෙල කරලා ඕනෑකමින් දන් දෙනවා නම් අන්න ඒ දන් දීමෙන් ඒ ප්‍රතිඵල ලැබුණාම ඒ පුද්ගලයා යම් කිසි තැනක ඉපදුනහම ඔහුගේ අමුදරුවෝ කම්කරුවෝ මෙහෙකරුවෝ ගතිදස්සෝ ඔහු කියන දේ අහන්න ඕනේ කියලා කන් යොමු කරනවා අකීකරු දරුවෝ එහෙම ඇති වෙන්නේ නැහැ අකීකරු සේවකයෝ ඇති වෙන්නේ සකසල දන් දෙන කෙනා. යම් කිසි කෙනෙක් નિયમિત කාලයට දන් දෙනවා නම් සුදුසු වේලාව බලනම දන් දෙනවා නම් අන්න යම් දවසක උට ලැබෙනවා නම් දෙයක් එය විපුල වෙනවා. පැතිරෙනවා. වැඩි වෙනවා. ඊට අමතරව යම් කිසි කෙනෙක් කාටවත් කරදර නොකර දන් දෙනවා නම් අන්න ඔහුට ඒ දානය අනුව විපාක ලැබෙනකොට ඔහුට ලැබෙන දේ රජුන්ගෙන්වත් හානියක් ලැබෙන්නේ නැහැ. ඒ දේට රජුන්ගෙන්වත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. වරුන්ගෙන්වත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ගින්නෙන් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ජලයේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. Tamanට අප්‍රිය වූ අමනාප වූ දරුවන්ගෙන් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ධනිය සුරක්ෂිතයි. කිසිම ආකාරයකින් ඉඳන් හානි වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් දුන්නට පස්සේ නැවත හිතුවොත් අපරාධෙ ඉච්චර දුන්නේ. මට ওই විදිහ පොඩ අඩුවෙන් දෙන්න තිබ්බා. එහෙම නැත්නම් හිතුවොත් අපරාධෙ ඒගොල්ලන්ට දුන්නේ වෙන කෙනෙකුට දෙන්න තිබ්බා. නැත්නම් එච්චර වියදම් කරේ අපරාධෙ. නැත්නම් මගේ කෙනෙකුට දෙන්න තිබ්බා. මෙන්න මේ ආකාරයට පසුසිත, ඒ කියන්නේ දන් දීමේ පස්සේ ඇති වෙන සිත අපහැදුනොත් ඒ එකට කියන්නේ ගහිත චිත්තෝ දානං දේති අල්ලාගත් සිතින් දන් දීම සිතින් ග්‍රහණය කරගෙන දීම කියලා කියන්නේ අන්න එහෙම දුන්නොත් ඔහුට ලැබෙන දේ ඔහුට බොහෝ ධනෙ ලැබෙනවා ඒත් ඔහුට හොඳ ඇඳුමක් අඳින්න හිතෙන්නේ නැහැ හොඳ කෑමක් කන්න හිතෙන්නේ නැහැ හොඳ වාහනයක යන්න හිතෙන්නේ නැහැ ගොඩක් ධනෙ තිබ්බට පාවිච්චි කරන්න දෙන්නේ යම් කිසි කෙනෙක් එහෙම හිතන්නේ නැතුව සම්පූර්ණයෙන් හිතෙන් අතහැරලා ගන්නොත් ඔහුට උතුම් වූ පංචකාමය පාවිච්චි කරන්න හිතෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. කල්පනා කරගන්න දානයක් දෙනකොට සුදුසු දේ දෙන්න. කැප වූ දේ දෙන්න. සුදුසු කාලෙයි දෙන්න. පිරිසිදු දේවල් දෙන්න. තමන්ගේ අතින්ම දෙන්න. නැත්නම් අසත්පුරුෂ දානයක් වෙනවා. Taman ළඟින් දෙන්න අනුන්ලවා දෙවන්න නැතුව. නිරතුරුව දෙන්න කර්මඵල අදහලා දෙන්න අන්න ඔහුගේ දාණය මහත්ඵල මහානිසංස වෙනවා. ඒ මොකද දන් දීමේදී වඩා වැදගත් වෙන්නේ දෙන කෙනාගේ ප්‍රඥාව. දන් දීමේදී දානයේ ඵලය තීරණය වෙන කාරණා තුනක් විශේෂයෙන් තියෙනවා. පළවෙනි කාරණය තමයි දෙන කෙනාගේ ප්‍රඥාව. දෙවෙනි කාරණේ තමයි දෙන දේ. තුන්වෙනි කාරණේ තමයි ප්‍රතිග්‍රාහකයාගේ එහෙම නැත්නම් ලබා ගන්න පුද්ගලයාගේ ගුණවත්කම. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මෙහෙම උදාහරණයක් ඒක හරියටම දැනගන්න. උතුම් වූ බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් සාරිපුත්යන් වහන්සේට දන් දුන්නොත් එහෙම නැත්නම් සාරිපුත්යන් වහන්සේ ඒ දේම බුදුරජාණන් වහන්සේට දන් දුන්නොත් මහත්ඵල වෙන්නේ බුදුරජාණන් වහන්සේ සරත් සාමුදුරන්ට දෙන දාණය. ඒකෙන් තේරුම් ගන්න ලැබෙන කෙනා අනුව මහත්ඵල වෙනවට වඩා දෙන කෙනාගේ ප්‍රඥාව අනුව දානය මහත්ඵල වීම සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට දන් දුන්නට ඒ දන් දීමෙන් ගොඩක් ප්‍රතිඵල ලැබෙනවා. නමුත් අපායෙන් නම් දෙරෙන්න බැහැ. අපායෙන් දෙරෙන්න සිල් තියෙන්න ඕනේ. සිල් කොහොමද රකින්නේ? අපේ තණ්හාවේ තියෙනවා මට්ටම් සාමාන්‍යයෙන් බෙදනකොට හතරක් වෙත බෙදන්න පුළුවන්. අදුම මට්ටම තමයි වස්තුවට තියෙන තණ්හාව. වස්තුවට තියෙන තණ්හාව තමයි අදුම මට්ටමේ තණ්හාව. ඊට වැඩි තණ්හාව තියෙනවා අඹුවන්ට, දරුවන්ට, ඥාතීන්ට, මිත්‍රයන්ට. ඊට වැඩි තණ්හාව තියෙනවා තමන්ගේ අතට, හයට, ඇහැට, එහෙම නැත්නම් තමන්ගේ ශරීර අවයවවලට. ඊටත් වැඩිය තියෙනවා ජීවිතේ සංහාර. මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂාපදය රකින්නකොට එක පාට කෙනෙකුට ජීවිතේ ගියත් මේ ප්‍රාණඝාතය කරන්නේ නැක රකින්න බෑ. මේක ක්‍රමානුකූලව පුරුදු වෙන්න කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ සීල භාවනා. සිල් වැඩි වීම. ඒක කාලයක් තිස්සේ පුරුදු කරනවා. යම් කිසි කෙනෙක් විනෝදයෙන් සතු වරනවා නම් බුදුහාමුදුරේ ඉගෙන කතා කළෙත් නැහැ. නමුත් වස්තුව රැකගන්න යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම් ඔහු ඒ වස්තුව රැක ගැනීම පිණිස සතු මරණයක නවත්තනවා කියන එක තමයි පළවෙනි ඔහුගේ දියුණුව. ඉතින් යම් කිසි කෙනෙක් කොහොම හරි තීරණය කරනවා වස්තුව නිසා සතු මරන්නේ නැහැ. ඒත් ඔහුගේ ඥානය තරම් වැඩිලා නැත්තම් ඔහුගේ දරුවෙක් ගාවට ණයක් හත්යෙක් ආවොත් එහෙම නැත්නම් බල්ලෙක් කන්න පැනනොත් ඔහුගේ අම්මා තාත්තා ගාවට මිත්‍රයෙක් ගාවට ආවොත් ඒ සතාව නොමර අරින්නේ නැහැ. මොකද වස්තුවේ තියෙන සංහාවට වැඩිය ගොඩක් ලොකු සංහාවක් තියෙනවා අමුදරු ඥාති මිත්‍රාදී. ඒක මොදරව පේන එකක් තමයි අපි වස්තුව දන් දෙනවා. මේ දන් දෙන්න පුරුදු කරන්න කියන්නේ සිල් රකින්න පුළුවන් වෙන්නේ ඉඳලා. ඒකයි මහා බෝධිසත්වරුත් දාන පාරමිතාව පළවෙනියෙන් පුරන්නේ. මොකද දන් දෙන්නේ නැති කෙනාට සිල් රකින්න අමාරුයි. සිල් රකින්න බෑ. ඒ මොකද වස්තු අසාරිත පුරුදු වීමේ ක්‍රමය තමයි දන් දීම කියන්නේ. වස්තු අසාරලා පුරුදු කෙනාට කොහොම හරි හිතාගත්ත හැකි වස්තු නිසා නම් කතු මරන්නේ නැහැ කියලා. ඒ වුණත් අපි දන් දෙනවාද වඩා වටිනාකමින් යුක්ත දේවල්. අපේ ගෙදර තියෙන කුතු සෙට් එකක් දෙනවද? ඉල්ලුවට දෙන්නේ. මේසයක් දෙනවද? එහෙම නැත්නම් ගේ ඉල්ලුව දෙනවද? ඒවත් වස්තුවටම තමයි වැටෙන්නේ. ඒත් එහෙම දෙන්නේ නැති වස්තුව ගින්නක් හටගත්තොත්, ජලගල්මක් හටගත්තොත් ඒ මොහොතේම අතහැරලා ඒ ගැන තියෙන ආසාව අතහැරලා ඇතුලේ ඉන්න ඥාති මිත්‍රාදීන් තමයි බේර ගන්න උත්සාහ කරන්නේ. ඒ මොකද ඥාති මිත්‍රාදීන්ට තියෙන තණ්හාව ගෙට තියෙන තණ්හාවට වඩා අධිකයි. ගේනක් නැති වුණත් කමක් නැහැ කියලා මුලින් හිතලා ඥාති මිත්‍රාදීන් බේරගෙන ඉවරලා නම් ඔන්න ගේ බේර ගන්න උත්සාහයක් කරයි. අන්න ඒ වගේ අපේ තියෙන තණ්හාවේ මට්ටම් මේ මට්ටම් වලදී සද්ධාවෙන් විතරක් සිල් රැක්කට ප්‍රාණඝාත නොකර ඉන්න අමාරුයි. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම තියෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියලා කියන දේවල් තේරෙන්න ඕනේ. එතකොට තමයි මේක තමයි ප්‍රයෝජනවත් වෙන්නේ කියලා තේරෙන්නේ. අන්න එහෙම පුද්ගලයාට පුළුවන් තමන්ගේ අතපය නිසාවත් සතුනු මරන්න. තමන්ගේ ජීවිතේ නිසාවත් සතුනු මරන්න. යම් කිසි දවසක කෙනෙක් සමාදම් වෙනවා නම් මගේ ජීවිතේ ගියත් මං සතෙක් මරන්නේ නැහැ. කියලා. අන්න එදාට ඔහු පළවෙනි සිල්පදේ රැක්කා වෙනවා. ඒත් තව හතරක් තියෙනවා. මේ පහෙන් මම මේ පහ ගැනම කියන්න වෙලා නැති හින්දා මම කියන්නේ මට බොහොම ටික කාලයක් හම්බෙලා තියෙනවා. ඉතා කෙටි කාලයකදී මෙච්චර කාලයක් කරපු පව් වලින් ගලවන්න අමාරුයි. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනකොට බොහෝ වේලාවක් ගත වෙනවා මොකද බුදුරජාන් වහන්සේගේ එක දේශනාවකුත් අතිශයින් දීර්ඝයි. ඒ දේශනාව තුළ දානය පිළිබඳ කතා, සීලය පිළිබඳ කතා, සීලය නිසා යන ස්වර්ග පිළිබඳ කතා. එහෙම නැත්නම් ඒ ස්වර්ගයේ තියෙන සම්සපවල ආදීනව පිළිබඳ කතා, නරක පැත්ත පිළිබඳ කතා. ඊට පස්සේ නික්ඛම්මේ ආනිසංසය ජීවයෙන් අයිවීම, කාමයන්ගෙන් වෙන්වීමේ ආනිසංස පිළිබඳ කතා ආදී නොයෙක් ප්‍රභේද වලින් කියන ලද දේශනා ගණනාවකට පස්සේ තමයි චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. අන්නේ එහෙම දේශනාවක් කරොත් විතරයි හිත ක්‍රමක්‍රමයෙන් හැදිලා යම් කිසි දෙයක් අවබෝධ වෙන මට්ටමට එන්නේ. ඒත් මම හිතනවා හැමදාම අහලා බණ අහලා ඒක අමතක වෙනවට වඩා වුණත් අද හවසට මරුණත් හෙට උදේ මරුණත් අවදාරි අනාගතයේ දවසක මරුණත් බය වෙන්න දෙයක් නැහැ හොඳ තැනක තමයි උපදින්නේ ඒත් යම් කිසි පුද්ගලයේ තාම අන්තිල් පදවලින් එකක් හරි කඩනවා නම් අවබෝධ කරගන්න කොයි වෙලේ හරි මරුණොත් තාම අපේ ගමන තියෙන්නේ නිරේධිතයි ඒක තමයි බුදුරජාන් වහන්සේගේ දේශනාව. ඒ පංචින් නොරකින පුද්ගලයාව බේරන්න බුදුරජාන් වහන්සේට බෑ වෙන කාටවත් බෑ. ඉතින් මේක හරිම දරාරු කාරණයක්. මේ ගැන ගොඩාක් කියන දේවල් තියෙනවා. අපිට තව ටික වෙලාවක් තියෙනවා. මේමය මේ කියපු කාරණා ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන් ඕනෙලාම. එහෙනම් මෙහෙමයි. දැන් අපි දක්ෂිණ විවංගය දේශනා කරමින් සිටියේ කොහොම වුණත් කොහොම දන් දුන්නත් දාණය දීලා විතරක් මේ දෙන්න බෑ. හැබැයි දන් දෙන්න ගොඩක් ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එකම දේ දන් දීලා සිය දෙනෙකුට තින්ජාති 100ක් කරගන්න පුළුවන්. සමහර කෙනෙකුට ප්‍රඥාව වැඩි වැඩි වෙන තරමට ප්‍රබල පුණ්‍ය කර්ම කරගන්න පුළුවන්. මෙහෙමයි බුදුරජාන් වහන්සේ දක්ෂිණ විභංගයේ පෞද්ගලික දාන 14ක් කියලා දෙනවා. පෞද්ගලික දාන 14ක්. හතරවෙනි පෞද්ගලික දාණය ඇවිල්ලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන් මේ සමහර පින්වතුන් හිතනවා ඇති සම්මා සම්බුදුරජාණන්ට දන් දුන්නාම සාංගිකයි කියලා. නෑ ඒක එහෙම නෙමෙයි. ඒක සම්මා සම්බුදුරට දන් දීම තමයි පළවෙනි පෞද්ගලික දාණය. දෙවෙනි පෞද්ගලික දාණය තමයි පසේ බුදුරජාණන්ට දන් දීම. තුන්වෙනි පෞද්ගලික දාණය තමයි රහතන් වහන්සේ නමකට දන් දීම. හතරවෙනි පෞද්ගලික දාණය තමයි රහත් වෙන්න උත්සාහ කරන අනාගාමී වහන්සේ කෙනෙකුට දන් දීම. ඔය ආකාරයට අනාගාමී වහන්සේට දන් දීම. අනාගාමී වෙන්න උත්සාහ කරන සකදාගාමී වහන්සේ කෙනෙකුට දන් දීම. නැත්නම් සකදාගාමී වහන්සේ කෙනෙකුට දන් දීම. සකදාගාමී වෙන්න උත්සාහ කරන සෝවාන් වහන්සේ කෙනෙකුට දන් දීම. නැත්නම් සෝවාන් වහන්සේ ළඟට දන් දෙයි. යනාදී වශයෙන් පල්ලෙහාට පල්ලෙහාට තිරසනෙක් දක්වා බාහිර ආගමක කාමයේ විතරාගේ කවුසර දන් දීම පුතර්ජන සීලවන්තයට දන් දීම පුතර්ජන දුස්සීලයට දන් දීම තිරසනෙකුට දන් දීම කියලා කෞසලික දාන 14ක් කියලා තියෙනවා. සමහර විදනවනේ බල්ලෙකුට කපටෙකුට දන් දුන්නාම බලු කපුට දානේ මහත්ඵල මානිසංසයි කියලා බුදුහාමුදුරේගේ ආනිසංසය කියලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ දක්ෂිණීවංග සූත්‍රයේ තුන්වෙනි පොතේ විවංග වර්ගයේ 10 වෙනි සූත්‍රය. අන්නේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තීර්ෂණයකට දුන්නාම සියවර ලැබෙන ආනිසංසයක් කියලා. එකක් දුන්නොත් 100ක් ලැබෙනවා. පුතක්ෂණ දුස්සීලයකට දුන්නොත් තිරසනකට දුන්නා වගේ නෙමෙයි මිනිස්සෙකට. හැබැයි පුතක්ෂණ දුස්සීලයකට. කවුද මේ පුතක්ෂණ දුස්සීලය කියලා කියන්නේ? අරක් මරණ මනුස්සයා. එහෙම නැත්නම් මාළු මරණ මනුස්සයා. එහෙම නැත්නම් කුඩු විකුණනවා නම්, පොර ජාවාරම් කරනවා නම්, පුතක්ෂණ දුස්සීලය. සමාජයේ රවට්ටන පුද්ගලයන් කියන්නේ පුතක්ෂණ දුස්සීලය. එහෙම නැත්නම් අධික පව් කරන කෙනාට තමයි පුතක්ෂණ දුස්සීලය කියන්නේ. අන්න ඒ පුතක්ෂණ දුස්සීල පුද්ගලයෙකුට දන් දෙනවා නම් දහසක් ලැබෙනවා. 1000ක්. දින දේ වගේ දහස් ගුණයක් ලැබෙනවා කියන්නේ. පුතඥ සීලවන්තයෙකුට දන් දුන්නොත් ලක්ෂයක් කර ලැබෙනවා. කවුද සීලවන්ත කියන්නේ? පුතඥ සීලවන්ත කියන්නේ. පුතඥ සීලවන්ත කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ව්‍යවහාරයේ පරිදි ධාර්මික මිනිස්සු, දැහැමි මිනිස්සු. නමුත් ස්වභාවය කියනවා නම් ගෙදරක උත්සවයක් ගත්තොත් පස්වෙනි සිල්පදේ කඩනවා. ගෙදර සතෙක් හිටියොත් පළවෙනි සිල්පදේ කඩනවා. ලැබුණොත් අවස්ථාව යෙදුනොත් බොරුවක් කියනවා. යනාදී වශයෙන් පන්තිල්ම කඩන්න යෙදෙන පුද්ගලයාට කියනවා නමුත් තොරමරකම් කරලා නෙමෙයි ජීවත් වෙන්නේ. ඒ නිසා කියනවා පුතග්ජන සිල්වන්ත කියලා. ඉතින් මේ කවුද? සමහර විට බෞද්ධ වෙන්න පුළුවන්. සමහර විට ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. සමහර විට මුස්ලිම් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැහැම විදියට හම්බ කරගෙන ඉන්නවනම් කවුරු වුණත් පංසල් රකින්න නැත්නම් වැටෙන්නේ පුතක්ජන සීලවන්ත කොටස. අන්න ඒ පුතක්ජන සීලවන්ත පුද්ගලයෙකුට දුන්නොත් ලක්ෂයක් වර ලැබෙනවා. ඒ කියන්නේ අපේ ගෙදරකට එන මිනිස්සුෙකුට මොන හරි කැමරෙල්ලක් දුන්නාම අනිවාර්යෙන් ලක්ෂයක් ආවොත් හම්බ වෙනවා කියන්නේ. ඊට පස්සේ කියනවා වෙන ආගමක කාමේහි විතරාගී ධානය කියන අහසින් යන කවුටෙක්, 이르දි තියෙන කවුටෙකුට දන් දුන්නොත් කෝටි ලක්ෂයක් ලැබෙනවා. අසිත කාල දේවල සංස්ථා වගේ තවුසකට දුන්නොත් කෝටි ලක්ෂයක්. කෝටියට බිංදු 7යි ලක්ෂයට බිංදු 5යි 1.12ක් ට්‍රිලියන් එකක්. ඒ කියන්නේ දැන් පාවිච්චින ගණන් වලින් කියනවා ට්‍රිලියනයක්. ආනිසංස ලැබෙනවා. කෝටි ලක්ෂයක් ආනිසංස ලැබෙනවා. එහෙම නැත්නම් සෝවාන්ට උත්සාහ කරන පුද්ගලයෙකුට දන් දුන්නොත් අසංඛ්‍යක් හම්බ වෙනවා. කවුද මේ සෝවාන්ට උත්සාහ කරන පුද්ගලයා? තිසරණ සහිත පංචිල් තියෙන පුද්ගලයෙක් ඉන්නවා. තිසරණ සහිත උපෝසත අටසිල් තියෙන පුද්ගලයෙක් ඉන්නවා. තිසරණ සහිත උපෝසත දසසිල් තියෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ ගිහියෝ. අවිඥාංගෙන් සාමණේරයන් වහන්සේ. උපසම්පදා භික්ෂුව දූතාංග දරන උපසම්පදා භික්ෂුව කියලා සීලේ මට්ටම් ගොඩක් තියෙනවා. මේ සිල් මෙහෙම මට්ටම් තිබුණට හැමෝම සිල් ගන්නේ සෝවාන් වෙන්න නෙමෙයි. සමහරු කැමති දෙවියෙක් වෙන්න. සමහර කැමති බ්‍රහ්මයෙක් වෙන්න. සමහරු කැමති රජ වෙන්න. සමහර කැමති සිටු වෙන්න. කොහොම ලොකු ධනවතෙක් වෙන්න. මෙන්න මෙහෙම වෙන දේවල් පටන් නැතුව සෝවාන් වෙන්නම නිවන් දකින්නම හිතාගෙන උත්සාහ කරලා සීලයක් රකින්නවා නම් ඒ සීලයට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. මෙන්න මේ සෝවාන් වෙන උත්සාහ කරන තිසරණ සහිත පන්සිල් තියෙන පුද්ගලයාගේ පටන් දූතාංග ධාරී උපසම්පදා භික්ෂුව දක්වා පුද්ගලයෙකුට දන් දුන්නොත් අවමේ අසංඛ්‍යක් හම් වෙනවා කියන අසංඛ්‍ය කියන්නේ ගාණ කියන 1.140ක් කියනවා කෝටියට 0.7යි කෝටිය කෝටියකින් වැඩි කරොත් ප්‍රකෝටියයි ඒකට 0.14යි ඒ ප්‍රකෝටිය තව කෝටියකින් වැඩි කරොත් බිංදු 21යි. ඒකට කියනවා කෝටි ප්‍රකෝටියයි කියලා. ඒක තව කෝටියෙන් වැඩි කරාම කියනවා නහුසයයි. නින් නහුසයයි. ඔය ආදී වශයෙන් 20සරයක් වැඩි කරගෙන ගියාම හම් වෙන ගානට කියනවා අසංඛ්‍ය කියලා. ඒ හින්දා අසංඛ්‍ය කියන ගානට 1.180ක් මෙන්න මේ තරම් ආනිසංසයක් තියෙනවා පිරිසුදු සීලයක් රැකලා සෝවාන් වෙන්න උත්සාහ කරන අවම වශයෙන් විසරණ සහිත පංචිල් තියෙන පුද්ගලයෙකු ගන්න ඕනේ. එහෙනම් බුදුහාමුදුරුවෝ ඊළඟට කියනවා සෝවාන් වහන්සේ නමකට දුන්නොත් දානයක්. කවර කතාවද? කෝපන වාදෝ මොන වාදයක්ද? අසංකයි අප්‍රමේයයි ගණනක් කියලා නිම කරන්න බෑ. අන්න ඊට වැඩිය දැන් සමහර සෝවාන් වහන්සේලා ඉන්නවා සෝවාන් වෙලා හැමදාම සෝවාන්ලා ඉන්නේ මියනකම්. සකදාගාමි වෙන්න උත්සාහ කරන්නේ නැහැ. හරියට විසාකාව වගේ. අවුරුදු 7න් සෝවාන් වෙනවා. ඊට පස්සේ අවුරුදු 16න් විවාහ වෙනවා. දරුවෝ 20ක් ලැබෙනවා. විහෙර විහාර පූජා කරනවා. සාංගික දාන මහදන් දෙනවා. අතිශයින් ගැඹුරු දහම් අහනවා. නමුත් කවදාකවත් උත්සාහ කරන්නේ නැහැ සකදාගාමි වෙන්න. මියන මොහොත දක්වාම සෝවාන් වහන්සේ කෙනෙක් හැටියට ඉන්නේ. අන්න ඒ සෝවාන් පුද්ගලයාට දන් දෙනාට වැඩි මහත්ඵලයිලු සකෘදගාමි වෙන්න උත්සාහ කරමින් වැඩ සිටින සෝවාන් වහන්සේ කෙනෙකුට දන් දෙනවා. ඊටත් වැඩි මහත්ඵලයිලු සකෘදගාමි වහන්සේ කෙනෙකුට දන් දෙනවා. ඊටත් වැඩි මහත්ඵලයිලු අනාගාමි වෙන්න උත්සාහ කරන සකෘදගාමි වහන්සේ කෙනෙකුට දන් දෙනවා. ඊටත් වැඩි මහත්ඵලයිලු අනාගාමි වහන්සේ කෙනෙකුට දන් දෙනවා. ඊටත් වඩා රහත් වෙන්න උත්සාහ කරන අනාගාමී වහන්සේ කෙනෙකුට දාන දෙනවා. අපිත් නම් ඉතින් අනාගාමී වුණාම බොහෝම හොඳ දෙයක් කියලා ඉතින් ඒ බුදුහාමුදුරන්ට එහෙම හිතෙන්නේ නැහැ. යම් කිසි පුද්ගලෙක් අනාගාමී වෙලා රහත් වෙන්න උත්සාහ කරන්නේ නැතුව ඉන්නවනම් බුදුහාමුදුරුවෝ ඒ වික්ෂුන්ට කතා කරලා කියනවා වික්ෂූනි මේ අසුචි කියන දේ පොඩ්ඩක් ගෑවුණත් ගොඩක් ගඳයි. අන්න ඒ වගේ මම වල්ප මොහොතක්වත් මේ සංසාරයේ සැරිසරීම වර්ණනා කරන්නේ කෙලෙස් ඉතා ස්වල්පයක් තිබුණත් ඒක ගොඩක් නරකයි. ඒ හින්දා ඉක්මනට උත්සාහ කරන්න අරහත් භාවය ලබා ගන්න එක. මේ වගේ අනාගාමී වහන්සේ කෙනෙක් ඉන්නවා නම් රහත් වෙන්න උත්සාහ කරන්නේ. රහත් වෙන්න උත්සාහ කරන අනාගාමී වහන්සේට දුන්නා නම් ඊටත් දෙවිය මහත් කරලා. ආතන් වහන්සේ කෙනෙකුට දුන්නා නම් ඊටත් දෙවිය මහත් කරලා. පසේ බුදුරෙකුට දුන්නොත් ඊටතදී මහත්ඵලයි සම්මා සම්බුදුරට දුන්න ඊටතදී මහත්ඵලයි. මේ සියල්ලම පෞද්ගලික දාන. පුද්ගලයා අනුව අරමුණු වුණාම ඒ පුද්ගලයා අනුවම ඒ පුද්ගලයාගේ ගුණ හැටියට අපිට ලැබෙන්නේ. අපි හරියටම දැනගෙන ඉන්න ඕනේ මේ කවුද කියලා. මේ දාන 14න් පෞද්ගලික දාන 14න්ම පිට තියෙන සාංගික දාන හතක්. ප්‍රථම සාංගික දානය තමයි බුද්ධ ප්‍රමුඛ උපසෝභාග සංඝයා කියන්නේ. ඒ කියන්නේ භික්ෂු සහ භික්ෂුණී ඉන්න තරමක් වැඩ සිටින ප්‍රමාණයකට දන් දුන්නාම ප්‍රථම සාංගික දාණය වෙනවා. බුද්ධ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී දෙවනි සාංගික දාණය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනම් පාඩ පස්සේ භික්ෂූන් සහ භික්ෂුණීන් දෙන දාණය. තුන්වෙනි සාංගික දාණය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනම් පාඩ පස්සේ භික්ෂු සංඝයා වැඩ සිටින ධර්ම භික්ෂු සංඝයාට දෙන දාණය. ඒ ප්‍රදේශයේ වැඩ සිටින තරමක් දුක්ඛංගයාට දෙන දාණය. හතරවෙනි සාංගික දාණය තමයි භික්ෂුණී සංඝයාට දෙන දාණය. පස්වෙනි සාංගික දාණය තමයි භික්ෂුන්ගෙන් මෙපමණක්. භික්ෂුණීන්ගෙන් මෙපමණක් කියලා ගණන් නියම කරලා 19 29 59 කියන ගණන් ඉල්ලලා දෙන දාණය භික්ෂුන්ට සහ භික්ෂුණීන්. හයවෙනි සාංගික දාණය තමයි මේකලා අපි ගොඩක් දෙන්න යෙදෙන්නේ භික්ෂූන්ගෙන් පමණක් මෙන්න මේ ප්‍රමාණයක් කියලා ඉල්ලලා දෙන දානය 19 29 යන ආදි වශයෙන් ඉල්ලලා දෙන දානය. හත්වෙනි සංඝීය දානය තමයි භික්ෂුණීන්ගෙන් පමණක් ප්‍රමාණ වශයෙන් ඉල්ලලා දෙන දානය. නමුත් අපි මෙහෙම භික්ෂූන් වඩම්මලා දානයක් දුන්නොත් ඒක සාංගික වෙනවද? අන්න ඒක තමයි තියෙන හොඳම ප්‍රශ්නේ. භික්ෂූන් වඩම්මලා කිචී නමක්කෝ එක නමක් හෝ හතර නමක් හෝ දහ නමක් හෝ වඩම්වලා ඒ භික්ෂූන් කියන පරිදි ඉමම් වික්ඛං බුද්ධ ප්‍රමුඛස්ස භික්ෂු සංඝස්ස දේන එනට ඉමම් වික්ඛං සපරික්ඛාරං බුද්ධ ප්‍රමුඛස්ස භික්ෂු සංඝස්ස දේම කියන වාක්‍ය කියලා දන් දුන්නාම කාංගික වෙනවද නෑ ඒ වචනේ විතරක් කාංගික වෙන්නේ නෑ මොකද ඒ හාමුදුරන්ට අමාරුයි අපිට අයිති දේ මෙන්න මේ කෙනාට දෙන්නේ කියලා බලෙන් ගන්න. හාමුදුරන්ට අයිතියක් නැහැ අපේ අයිති දේ අපිට අයිති දේ ගන්න. අපි තමයි තීරණය කරන්න ඕන මේ පුද්ගලයාටයි අපි දෙන්නේ කියලා. ඉතින් අපි දානයක් දෙනකොට නායක හාමුදුරුව වෙලි නැතුවම අපිට අමනාපයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් ගමේ පන්සලේ නායක හාමුදුරුව වැඩිහාම අපිට හසුරක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් මේ හාමුදුරුව හොඳයි. මේ හාමුදුරුව බොහොම හැදිච්ච කෙනෙක්, ඉක්මිච්ච කෙනෙක්. මේ හාමුදුරුවන් විද්‍යාපටිපාටියේ ඉච්චන හොඳ නෑ. යනාදී වශයෙන් පුද්ගලයන්ව අපිට පේනවනම් පුද්ගලයෝ ගැන හිතනවනම් ඒ දාන පුද්ගලයෝ අරමුණු වෙච්ච දාන වෙනවා. එතකොට පෞද්ගලික දානය. එහෙම නැත්නම් අපිට පුළුවන් නම් සංඝා අරමුණු කරන්න මේ ඉන්නේ සංඝයා වහන්සේගේ නියෝජිතයෝ මේ ඉන්න හාමුදුරුවෝ සුදුද කළුද කියන එක අපිට වැඩක් නැහැ. හොඳද නරකද පුතඥනද රහත්ද කියන එක වැඩක් නැහැ. අපි මේ දන් දෙන්නේ සරුත් හාමුදුරුවෝ ප්‍රමුඛ පොන්නංජ හාමුදුරුවෝ පටන් අද දක්වා පැවතගෙන ආපු සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආර්යයන් වහන්සේලා සමන්විත මහා සංඝ රත්නයට කියලා අරමුණු කරන්න පුළුවන් නම් අන්න ඒ දාණය සාංගික වෙනවා. හැබැයි ඔබ වචනෙන් කිව්වට හරියන්නේ නැහැ. මම කිව්වා වගේ අර සිල් ගන්නකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියලා සමාධියාමි කියලා කියලා මදුරුවොත් මරණවනේ. එහෙම නැත්නම් පොඩි පොඩි සත්තුත් මරණවනේ. එහෙනම් ඒ සීලමය චේතනාවක් නැහැ. ඒ වගේ සාංගික චේතනාවක් නැතුව සාංගික දානයක් දෙන්නේ නැහැ. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ මේ වඩින හාමුදුරුවෝ බලන්නේ නැතුව මහත්ඵල මහානිසංස වෙන්න දෙන දාණය දෙන්න. කොහොමද මේක දෙන්නේ? කොහොමද ඉතින් අපි මේ ඉන්හාමුදුරුවමකට දුන්නාම මේ මුළු මහත් සංඝයාංශයටම හම්බෙන්නේ? ඒකට පොඩි උදාහරණයක් අපිට තේරෙන විදිහට කියන්න පුළුවන්. මෙහෙමයි. අපි කියනවා රහතන් වහන්සේලාගේ නියෝජිතවරු තමයි මේ වඩින හාමුදුරුවෝ. ස්වාමීන් වහන්සේ. ඉතින් මේ නියෝජිතභාවය නිසා ඒ සංඥාවන්තට දුන්නලනවා. කොහොමද වෙන්නේ? දැන් අපි මැටි වලින් හදලා තියෙන බුද්ධ රූපයකට දානයක් දුන්නාම මැටි පිටුව වෙනවා. නෑ. මැටි සංකේතයක් විතරයි. මැටි වලින් හදපු රූපේ විතරයි. අපේ සංකල්පය තියෙන්නේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැළඳ කියලා. අන්න ඒ අනුව අපගේ චේතනාව කියන්නේ බුදුරජාණන් වහන්සේට වැළඳලා කියලා. අන්න ඒ වගේ චේතනාව හරියොත් සාංගික වුණොත් සංඥා කෙරෙහි අපේ චේතනාව යෙදුනොත් දානය සාංගික වෙනවා. මෙහෙමයි දැන් අපේ ජනාධිපති කියන්නේ අපේ රටේ නියෝජිතේ. අපි හැමෝම දන්නේ නැහැ ජනාධිපති කොහෙද ඉන්නේ කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා. ඒ වුණාට දැන් අපිටත් වඩා අඩුවෙන් ගන්න පිටිසර පළාතක යම්කිසි වයසක පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතමු ජනාධිපති කොහෙ ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. නමුත් මේ ජනාධිපති කියන්නේ අපේ රටේම නියෝජිතයා. ප්‍රධාන නියෝජිතයා. ඉතින් මේ ජනාධිපති පිටරටකට ගිහිල්ලා යම්කිසි ණය මුදලක් ගත්තොත් පොරොන්දුවක් වුණොත් අත්සන් කරොත් ජීවිතමුකට අද සිට ලක්පැති සියලු දෙනා එක්කෙනෙක් ඇමරිකානු ඩොලර් 1000 ගානේ ණයයි. මේ ණය ගත්ත ණය ප්‍රමාණය කියලා ලංකාවේ ඉන්න සියලුම වාසීන් ණය වෙනවා. ඒ මොහොතේ. ඒ ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු එක දැනගන්න ඕනේ. අන්න ඒක තමයි නියෝජිත භාවයේ ශක්තිය කියන්නේ. ඒ ඉන්න උදවිය දැනගන්න ඕනේ නෑ අපි ණය වුණාද කියලා. ණය වෙලා ඉවරයි. අන්න ඒ වගේ මේ රහතන් වහන්සේලාගේ නියෝජිතවරු තමයි මේ සිවුරු දරාගෙන ඉතින් අපිට මේ රහතන් වහන්සේලාගේ නියෝජිතයන් වහන්සේලාට දෙන්න පුළුවන් නම් රහතන් වහන්සේලා අරමුණු කරගෙනම එතන වැඩ ඉන්න පුද්ගලයා අරමුණු කරන්නේ නැතුව අපිට ප්‍රශ්නයක් නෑ ඒ වැඩ ඉන්න පුද්ගලයා පු탁ජනේද්ද සෝවාන් වහන්සේ නමක්ද අනාගාමී වහන්සේ නමක්ද රහතන් වහන්සේ නමක්ද කියන අපිට වැදගත් නැහැ. අපිට සංඝයා අරමුණු වුණා වෙනවා. එතකොට අපේ දාණය සාංගික වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි සාංගික දානයක් දෙන්නේ. මේක හිතන්න ඒ වෙලාවට ටිකක් අමාරුයි. කලින් පුරුදු වුණලා තිබුණොත් ටික ටික හිතන්න පුළුවන් වෙනවා. නැත්නම් ඒ කලබලකාරී මොහොතක හරියට සංඥා වංශය අරමුණු කරන්න වෙලාවක් නැති වෙනවා. බුද්ධානුස්සති භාවනාව වගේ සංඝානුස්සති කියලා භාවනාවක් තියෙනවා. මේ භාවනාව කරපු කෙනෙකුට නම් ලේසියෙන් සංඥාවන්ත අරමුණු කරන්න පුළුවන්. ඒ මොකද සංඝ ගුණ හොඳින් දන්නවා. මහා සංඥාවන්ත එක නමකගේ ගුණ දන්නවා. ගණන් කරන්න බැරි තරම් කෝටි ප්‍රකෝටි අසංඛ ගානක ගුණ හිතෙන්නේ නැද්ද? ඒක බොහෝම මහා ගුණ සංදයක්. බුදුරජාණන් වහන්සේ මේ සාංගික දානයි පෞද්ගලික දානයි අතර වෙනස කියනවා මෙහෙම. ආනන්ද අනාගතේ පහළ වෙනවා. කාසාව කණ්ඩ කියලා දුක්සි දුස්සීල දිස්වා. ඒ භික්ෂුව දෙන්නේ කහ රෙද්ද නැත්නම් කහ පාටියක් දරාගෙන ඉන්නේ. අන්නේ භික්ෂු දුස්සීලයි. මොකද පවුලක් ඉන්නවා. ගයක් තියෙනවා. වාහනයක් තියෙනවා, ගොවිතැන් කරනවා, වෙළඳාම් කරනවා. ඒ කරන්න තියෙන සියලුම දේවල් කළා. අනාගතයේ කවුරු හරි අන්නේ කාකාව කන්ටක භික්ෂුව සාක්ෂි කරගෙන සංඝයා වහන්සේ අරමුණු කළ දානයක් දුන්නොත් අසංඛ්‍ය වූ අප්‍රමේය වූ ආනිසංසයක් මම දේශනා කරනවා. එතන කියනවා ආනන්ද මම කෙලසකින් හෝ අවර ආකාරයකින් හෝ සාංගික දානයකට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල වෙනවා කියලා කියන්නේ නැහැ. ප්‍රකාශ කරන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ලැබුණ අනගි අවස්ථාව මේ බුද්ධෝත්පාද කාලේ ඉපදිලා අපිට ලබා ගන්න තියෙන උතුම්ම සම්පත නැත්නම් උතුම්ම වාග්ය මේ සංඥා වංශේ පින්කතක් වගේ වැඩ ඉන්නවා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් සාංගිකව අරමුණු කරලා දන් දෙන්න අන්නේ පුද්ගලයන්ට පුළුවන් මහා කුසල් කරගන්න. කල්පනා කරගන්න සාංගික දානයක් දෙන විදිහ ඊට අමතරව විශේෂ කාරණයක් සීලයේ පිළිලම දන් දෙන්න. මොකද යම් කිසි ප්‍රාර්ථනාවක් කරනවා නම් සිල්වතාගේ ප්‍රාර්ථනාව තමයි සිද්ධ වෙන්නේ. දුසිල්වතාගේ ප්‍රාර්ථනාව සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සීලය පිළිපදලා දන් දීලා යම් දෙයක් ප්‍රාර්ථනා කරොත් එය ලැබෙනවා. ඒක තමයි දක්ෂිනේය කියන්නේ. දක්ෂිනේය කියන්නේ අපි කොයිතරම් පොඩි දෙයක් දුන්නත් සංඥා වහන්සේගේ තියෙන ගුණ මහත්ය නිසා ඒ පොඩි දෙයක් දීලා හෝ කොයිතරම් ලොකු දෙයක් ප්‍රාර්ථනා කළත් ලැබෙනවා. අන්න ඒක තමයි සංඥා වහන්සේගේ දක්ෂිනේය කියන ගුණය. මේ පිළිබඳව මොන හරි විශේෂ කාරණා අහන්න තියෙනවා. ඉස්සරහට ඇවිල්ලා හරි කමන්නේ අහන්නේ අහන්න තියෙනවා ආර්යකාන්ත සීලය ආර්යකාන්ත සීලය කියලා කියන්නේ අංග 8කින් යුක්ත සීලයකට අඛණ්ඩ අචිද්‍ර අසවල අකම්මාස බුජිස්ස අපරාමත්ත විඤ්ඤුප්පසත්ත සමාධි සංවත්තනික කියන අංග 8 තියෙනවනම් ඒ සීලය ආර්යකාන්තයි කියලා කියනවා මොකද්ද මේ අඛණ්ඩ කියලා කියන්නේ? ඛණ්ඩ කියලා කියන්නේ කෙලවරින් විදුන කියන එකයි. කෙලවරින් කැඩුනා කියන යම් කිසි රෙදි කැල්ලක් ගත්තාම කෙලවරින් කැඩිලා තියෙනවා නම් ඒකට කියනවා ඛණ්ඩයි. කැඩිලා තියෙන්නේ. ඒ නිසා යම් කිසි සීලයක් රකින්නවා නම් ඒ රැකලා ඒ සීල ඉවර වෙන්නේ සීල්පදයක් කැඩීමෙන් නම් ඒකට කියනවා ඛණ්ඩ සීලය. ඒ කියන්නේ දැන් අපි අටසිල් ගන්නවා. අටසිල් පවාරණය කරන්න කලින් සින්දුවක් කියවුණොත් නිකාලෙහි මොන හරි කන්න යෙදුනොත් ඒකට කියනවා කන්න සීල. සිල් කැඩුනා. එහෙම නැත්නම් කියනවා අකන්න සීල. පටන් ගන්න වෙලේ ඉඳලා සම්පූර්ණයෙන්ම පවාරණය වෙනකම්ම පිරිසුදු වූ සීල්. අනිත් එක වැදගත් කාරණයක් කියන්න තියෙනවා මේ උපෝසත සීලය අෂ්ටාංග උපෝසත සීලය හෝ වේවා දසාංග උපෝසත සීලය හෝ වේවා පැය 12ක්වත් රැක්කොත් අර්ධ උපෝසතයක් වෙනවා අඩුම ගානේ අය 24කට වඩා හිටියොත් විතරයි පූර්ණ පොස්තයක් වෙන්නේ. පූර්ණ පොතේක තමයි බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ආශාස දේශනා කළේ. ඒ කියන්නේ අද උදේ 4ට සමගදන් වුණා නම් හෙට උදේ 7 වෙනකන් රහින්න ඕනේ. 7න් පස්සේ තමයි පවාරණය වෙන්නේ. එතකොට කියනවා පූර්ණ පොතයක් කියලා. එහෙම නැත්නම් අද 7ට සමාදන් වුණා නම් අද හවස 7න් පස්සේ පවාරණය වුණොත් අර්ධ පොතයක්. නැත්නම් හවස පහට සිල් පවාරණය කළොත් අර්ධ මොහොතේකුත් නැහැ. බුදුහාමුදුරුවෝ විශේෂයෙන් ආනිසංස දේශනා කරලා නැහැ ඇත්තටම කියනවා. ඉතින් ඒකින්ද පරිස්සම් වෙන්න අඩුම ගානේ අර්ධ පොසතක් ගන්න. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ පූර්ණ පොසතක් රකින්න. මොකද ওই විකාල භෝජනා වේරමණී වගේ ශික්ෂාපදවල ආනිසංසය තියෙන්නේ කයි 24ක් ඉන්න කෙනෙකුට විතරයි. අනික අය විකාල භෝජනා වේරමණී කියනකොටම දන්නවා හවසට නම් කනවා ගෙදර ගිහින්. ඉතින් සීලමේ චේතනාවක දවසම සීල් නැහැ. අන්න ඒ සීලමේ චේතනාව තිබ්බේ නැත්නම් ප්‍රය 12ක්වත් ඒ පුද්ගලයාට සීල් නැහැ ඉතින්. මේ පෙර පුහුණුවක් විතරයි. ඒ වුණාට හරියට සීල් ගන්න පුළුවන්. මේ අපිටම තමයි පුළුවන්. බුදුහාමුදුරුවෝ පෘථග්ජනයන්ටම තමයි රහත් වෙන්න මාර්ගය දේශනා කළේ. නැතුව රහතන් වහන්සේලාට රහත් වෙන්න දේශනා කරා නෙමෙයි. මේ දුර්වලකම් තියෙන පෘථග්ජනයන්ටම තමයි ඔයගොල්ලන්ට පුළුවන්. ඔබට පුළුවන් සසරින් එතර වෙන්න කියලා කිව්වේ. ඒ හින්දා තම තමන්ගේ දුර්වලකම් අඳුරගෙන තමන්ගේ සිල් පිළිපදනවද නැද්ද කියලා අඳුරගෙන පිරිසුදු සිල් රකින්න. ආර්ය කාන්ත සීලය ගැන කියනවා නම් අඛණ්ඩ සීලය කියලා කියන්නේ පටන් ගන්න වෙලාවේ ඉඳලා පවාන එනකම්ම පිරිසුදු සිල් රැක්කොත් අඛණ්ඩ සීල් කියලා කියනවා. අචිත්‍ර කියලා කියන්නේ මැදින් හිලක් තියෙන වස්තේ මැදින් සිදුරක් තියෙන වස්ත්‍රය වගේ රකින්න සීලය. ඒ කියන්නේ සීල් සමාදන් වෙනවා. මගදී සීලයක් කැඩෙනවා. කැඩිලා ආයි නැවතේක සමාදන් වෙලා කාලය සම්පූර්ණ වෙනකන් රකින්නවා. මැදින් සිදුරක් තියෙන වස්ත්‍රයක් වගේ රකින්න සීලය කියලා චිද්‍ර සීල. සිදුරක් සහිත සීලය. එහෙම නැතුව රකින්නවට කියන අචිද්‍ර. කියන්නේ මැදින් කොයි වෙලාවත් කැඩෙන්නේ නැහැ. අඛණ්ඩ අචිද්‍ර අසබල කියලා කියන්නේ මැදින් කබර තිබුණා වගේ සිල් જાති කීපයක් ඇලින් තැලින් හැදිලා නැවත සමාදන් වෙලා රකින්න සීලයට කියනවා අස සබල සීල. එහෙම කැඩෙන්නේ නැතුව මැදින් කබර වගේ කැරල් නැතුව පිරිසිදුව රකින්න සීලයට කියනවා අසබ. අකම්මාස කියලා කියන්නේ යම්කිසි වස්ත්‍රයක් අරගෙන ඒ වස්ත්‍රයේ සිදුරු පෙළියක් තියෙනවා නම් ඒ කියන්නේ යම් කිසි සීලයක් සමාදන් වෙලා මොහොතකින් එක සිල්පදයක් කැඩෙනවා. නැවත ඒ සිල්පදේ සමාදන් වෙනවා. ආයෙ ටික වෙලාවක් ගත වුණාම ආයෙ සිල්පදයක් කැඩෙනවා. නැවත සමාදන් වෙනවා. ආයෙ සමාදන් වෙලා ටික වෙලාවකින් ආයෙ කැඩෙනවා. මේ වගේ සිදුරු තේජයක් සහිත වස්ත්‍රය වගේ නැතුව රැක්කොත් කියනවා අකම්මාස ඉතින් මෙන්න මේ අංග හතරෙන් යුක්ත වූ සීලය ඒ පුද්ගලයාගේ තෘෂ්ණාවට තියෙන දාසත්වයෙන් මුදනවා. අන්න ඒ නිසා කියන බුජිස්ස. අනිත් එක මේ සිල් රකින්න හේතු ගොඩක් තියෙනවා. අනික් කාට වැඩිය උසස් වෙන රකින්න පුළුවන්. ඒකට කියන්නේ මානෙන් පිළිපිවිච්ච සීලය. අනික් කාට පේන්න රකින්න සීලය. අනික් කාට වඩා උසස් වෙන රකින්න සීලය. එහෙම නැත්නම් රජ වෙන්න, පිටු වෙන්න, දෙවි වෙන්න, බක වෙන්න කියලා හිතලා රකින්න පුළුවන්. ඒක කියන්නේ තෘෂ්ණාවෙන් පිළිතු වෙච්ච සීලය. තෘෂ්ණාව ගෑවිච්ච, පරාමර්ශණය වෙච්ච සීලය. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය සහිතව. මිත්‍යා දෘෂ්ටිය ගැන කියන්න ගොඩක් වෙලා නැතර. මිත්‍යා දෘෂ්ටි ගොඩක් අද සමාජයේ පැතිරලා තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය සහිතව රකින්න සීලය අන්න මේ કૃષ્ණා දෘෂ්ටි මාන කියන තුන ගැයිලා තියෙන සීලය කියන පරාමර්ථ සීලය කියලා. එහෙම ගැයිලා නැතුව නිවන පිට සමාදන් වෙලා රකින්නවා නම් අපරාමර්ථ සීල කියලා කියනවා. ඉතින් මෙන්න මේ අංග තියෙනවනම් නුවණ තියෙන පුරුෂයන් විසින් අන්න ඒ පුරුෂ මේ කුජලයාට ප්‍රශංසා කරනවා. විඤ්ඤුප්පසත්ත විඤ්ඤාණ විසින් ප්‍රශංසා කරන ලද ප්‍රශංසා කරන සීලය. ඊට අමතරව මෙන්න මේ අංග 7 සහිත සීලය සමාධි සංවත්තනිකයි. ඒ කියන්නේ දැන් මේ පින්වතුන් භාවනා කරනවා ඇතිනේ. ඉතින් මේ භාවනා කරන්න උත්සාහ කරාට සිත සමාධිගත වෙන්නේ නැතුව ඇති. බොහෝ විට කීප දෙනෙකුට සමාධිගත වෙනවා ඇති. යම් කිසි කෙනෙකුට සමාධිගත වෙන්නේ නැත්නම් අන්න හිතන්න සීලයේ දෝෂයක් කියලා. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ නියමයේ පරිදි සමාධි සංවත්තනිකයි. සමාධිය පිණිස මේ සීලය පවතිනවා. මෙන්න මේ කාරණා අට අඛණ්ඩ, අචිද්‍ර, අසබල, අකම්මාස, මුජිස්ස, අපරාමත්ත, විඤ්ඤුප්පසත්ත, සමාධි සංවත්තනික කියන අංගයන් තියෙනවා නම් අන්නේ සීලයට කියන ආර්ය කාන්ත සීලය කියලා. ඒ කියන්නේ මෙහෙම සීලයක් රකින්න පුද්ගලයෙක් දැක්කම රහතන් වහන්සේ පැහැදෙනවා. රහතන් වහන්සේට සතුටක් ඇති වෙනවා. අන්න ඒක තමයි කියන ආර්ය කාන්තයි. ආර්යයන්ට කාන්තයි. මනාපයි කියන උත්සාහ කරන්න ඕනේ අන්න එහෙම සීලයක් රකින්න තමයි. ආර්ය කාන්ත සීලය යම් කෙනෙක් රකිනවා නම් සෝවාන් වීම එච්චර දුර නෙමෙයි.